ප්‍රඥාවෙන් අනුබල ලබා නොගත්තු ශ්‍රද්ධාව මෝඩ ශ්‍රද්ධාවක් අන්ධ භක්තියක් වෙන්න පවා ඉඩ තියෙනවා. ඒක නිසා ඒ ගැන නිතර විමසිලිමත් විය යුතු බවයි බුදුරජාණන් වහන්සේ අපට මතක් කර දෙන්නේ. මේ කාරණේ වැදගත්කම මතු කර දෙන විදිහේ සූත්‍ර දේශනාවකුයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අද මාතුකා කළ උදාන ගාථාව බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළේ සවැත් නුවර පූර්වාරාමයේ වැඩවසන අවස්ථාවකයි. එක දවසක් දා භාග්‍යතුන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා විවේකයෙන් නැගිටලා පූර්වාරාමේ දොරටුවෙන් පිට විවේකීව වැඩ හිටියා. ඒ වැඩහුන් අවස්ථාවේදී පසේනති කොසල් රජුව එතනට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසෙක ඉඳගත්තා. ඒකම වාගේ ජටිලයින් ජටිල තවුසන් හත් දෙනෙකුත් නිගණ්ඨයින් හත් දෙනෙකුත් අචේලකයින් හත් දෙනෙකුත් ඒකසාටකයින් හත් දෙනෙකුත් පරිබ්‍රාජකයින් හත් දෙනෙකුත් ඒ ස්ථානයේ පියමන් කරලා යනවා වැඩුණු කෙසිලොම්නිය ආදී ඇතිව පැවිදි පිරිකර ගොඩවල් උසුලාගෙන ඒක දැක්ක හැටි ඒ සොල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ඊට තැනින් නැගිටලා ගිහිල්ලා ඒ පැත්තට හැරිලා ඇඳිලි බැඳගෙන තමන්ගේ නම කියනවා ස්වාමීනි මම පසේනදි කොසල් රජු කියලා තුන් සැරයක් තමන්ගේ නම කිව්වා. එම කියලා එයා ගියාට පස්සේ ආපහු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකක් පස්සේ ඉඳගෙන කියනවා වාග්යතුන් වහන්සේ මේ ලෝකේ යම් රහතන් වහන්සේලා හෝ රහත් මඟට පිළිපන්නා වූ අය ඉන්නවා නම් ඒ අයගෙන් කොටසක් මේ දැන් ගියේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා මහරජ නුඹවැනි කාම භෝගී අමුතරුවන් සමග වාසය කරන කසීසලු සුවඳ විලවුන් මල් ගඳ විලවුන් ආදී පාවිච්චි කරන රන් රිදී මසු කහවණු පරිහරණය කරන කාම භෝගී ගිහියෙකුට තේරුම් ගන්න බෑ. කවුද රහතන් වහන්සේලා රහත් මගට පිළිපන්න අය කවුද කියලා තේරුම් ගන්න බෑ. කියලා ඊනට බුදුරජාන් වහන්සේ යම් સિદ્ધාන්ත හතරක් ඉදිරිපත් කරනවා. ලෝකයේ පුද්ගලයන් හැඳින ගැනීම වශයෙන් ඒක ඊටාත්ම වැදගත් කාරණා හතරක් එතන ප්‍රකාශ කරනවා. මහරජ එකට වාසය කිරීම තුලින් තමයි කෙනෙකුගේ ශීලය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එකට යොදන වචනේ එතන සංවාස සංවාසේන සීලං වේදිකම්. එකට වාසය කිරීම තුළින් කෙනෙකුගේ ශීලවන්ත බව තේරුම් ගන්න පුළුවන් වන්නේ. ඒකත් කෙටි කාලයක්කින් නෙවෙයි දීර්ඝ කාලයක් ඇසුරු කිරීම තුළින්. නොමෙනෙහි කිරීමෙන් නෙවෙයි හරියාකාර මෙනෙහි කිරීම තුළින්. නුවණ නැති කෙනෙකුන් විසින් නෙවෙයි නුවණ ඇති කෙනෙකුන් විසින්. ඒ කිව්වේ කෙනෙකුගේ ශීලය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇසුරු කිරීමෙන්. ඒ ඇසුරු කිරීමත් සුළු කලක් නෙවෙයි දිගු කලක් නිකම්ම ඇසුරු කිරීම නෙවෙයි මෙනෙහි කරමින් හරියට සිත යොදමින් ඊළඟට ඒක තේරුම් ගන්න ප්‍රඥාවකුත් ඇති. ඕකයි මූලික අදහස. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ තවත් කාරණා තුනක් ප්‍රකාශ කරනවා. කතාබහ කතාබස් කිරීම තුලින් එතන යොදන වචනේ සංඝෝහාර කතා ව්‍යවහාරය කතාබස් කිරීම තුලින් කෙනෙකුගේ පිරිසිදු බව දැනගත යුතුයි. ඒකත් අර කිව්ව විදිහට කෙටි කලකින් නෙවෙයි, දිගු කලකින් නොමෙනෙහි කිරීමෙන් නොවේ මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව නැති කෙනෙකුන් විසින් නොවේ ප්‍රඥාව ඇති කෙනෙකුන් ඒ දෙවෙනි කාරණය. ඒ වගේම තුන්වෙනි කාරණයක් ප්‍රකාශ කරනවා. ආපදාවන් හිදී කෙනෙකුගේ තාම කියලා කියන යමක් දරා සිටීමේ ශක්තිය තාම බල විරිය කියලා හැම යදෙන්නේ තාම යමක උග්‍ර අවස්ථාවලදී තමන්ගේ ස්ථාවරයේ රඳා සිටින්න පුළුවන් ස්ථිරසාර ගතිය තේරුම් ගන්න පුළුවන් වන්නේ ආපදාවන් හිදී ආපදාසු තාමෝ වේදිතබ්බෝ ඒකත් කෙටි කලකින් නෙවෙයි දිගු කලකින් නොමෙනෙහි කිරීමෙන් නෙවෙයි මෙනෙහි කිරීමෙන් නුවණ නැති කෙනෙකුන් විසින් නෙවෙයි නුවණ ඇති කෙකු විසිනුයි ඒකත් තේරුම් ගන්න පුළුවන් හතරවෙනි කාරණේ සාකච්ඡාවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් සාකච්ඡාය පඤ්ඤාවේදිකා ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් ඉන්නේ සාකච්ඡාවක් තුනේ ඒකත් කෙටි කලකින් නෙවෙයි දිගු කලකින් නොමෙනෙහි කිරීමෙන් නෙවෙයි මෙනෙහි කිරීමෙන් නුවණ නැතියෙකු විසින් නෙවෙයි නුවණ නැතියෙකු විසින් ඔන්න ඔය සිද්ධාන්ත හතර හරියට ආප්තෝපදේශ වගේ පාවිච්චි කරන්න පුළුවන් සිද්ධාන්ත හතර ප්‍රකාශ කරාම මේ කුසල රජුරෝ කියනවා ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි කියලා ඔන්න ඒකට යම් කිසි නිදර්ශනයක් දෙනවා මේ බුදුරජාන් වහන්සේගේ කීමේ සත්‍යතාව පෙන්වන්න කරන්නේ කෙටි වාක්‍යයක් එතන සඳහන් වෙන්නේ. ඇතැම් අය ඒක නානාවිධ විදිහට තෝරනවා. ටිකක් විවාදයට භාජනය වෙච්ච කාරණයක්. කියන්නේ මොකක්ද මේ රජ්ජුරුවෝ? දැන් ස්වාමීනි මගේ ඔය චරපුරුෂයින් ඉන්නවා හොරුන්. පල්හොරුන්. නමුත් මම චරපුරුෂයින් හැටියට ඒ අය යොදනවා. ඒ අය ගිහිල්ලා යම්කිසි ජනපදයකට හොරෙන් ගිහිල්ලා ඒ අපිට හිතා ගන්න පුළුවන් ඒකේ නැති ભેද ඇති කරලා ඒ විදිහට අර රජුරවන්ට යටත් කර ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. එහෙම ඒ චරපුරුෂයන් ගිහිල්ලා ඒ පසුබිම ඇති කරාට පස්සේ මම එතෙන්ට ඒ ජනපදවලට බහින්න. ඒ ජනපදවලට මම ආක්‍රමණය කරන්න. නමුත් ඒ ඒ චරපුරුෂයෝම දැන් ඊට පස්සේ පසු අවස්ථාවක අර ඒ කරපු හොරමර කම්බලදී ඇති කරගත්තු ඒ දූලි දාගත්තු දූලි එහෙම හොදලා දාලා හොඳට නාලා කියලා ආලේප කරගෙන කෙස් රැවුල් බාලා සුදු වස්ත්‍රයෙන් හැදරසිලා පංචකාම සම්පත්තිය මිදමින් ඔහේ රටේ ඒ තැන හැවිදිනවා. මෙච්චරයි මේ රජතුමා කිව්වේ. නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර චරපුරුෂයින් අර රාජපාක්ෂික නිසා රජුරුවන්ගේ සේවයේ යෙදෙන නිසා කොයිතරම් හොරමැරකම් කළත් අර විදියට හොඳ මහත්තුරු වගේ සමාජයේ පෙනී සිටින්න පුළුවන්. ඉතින් ඒක සිහියට නැగిලා වෙන්න ඕන මේ පසේන දිගසොල් රජුරුව කිව්වේ භාග්‍යතුන් වහන්සේ කියවපු කාරණේ ඇත්ත. අර විදියට ශීල ආදී දේවල් හිටි ගමන් දැක්ක පමණින් තේරුම් ගන්න බෑ. ඉතින් ඔච්චරයි ඒ රජතුමා කිව්වේ ඒක කිව්වහම ඔන්න බුදුරජාන් වහන්සේ යම්කිසි උදාන ගාථා ප්‍රකාශ කළා. අන්නේ උදාන ගාථාව අපි මතු කළ දුන්නේ. මේ උදාන කියලා කියන්නේ පින්නතුනි බුදුරජාන් වහන්සේ බොහෝ අවස්ථාවල දැන් සාමාන්‍ය උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍යයක්. හැමතිස්සෙම සතුට නිසාම නෙවෙයි සමහර විට ලෝකයාට යම් උපදේශයක් දෙන්න පුළුවන් නම් යම්කිසි ඇති උණු සිද්ධියක් ආශ්‍රයෙන් ඒ අවස්ථාවෙත් බුදුරජාන් වහන්සේ අර උදාන ගාථා ප්‍රකාශ කරනවා. ඒ උදාන ගාථාවල අර්ථය සමහර විට ටිකක් ගැඹුරු නිසා එකපාරට තේරෙන්නේ නැහැ. සමහර විට ඒ කථාන්තරයේ ආශ්‍රය නෙවෙයි ඒක පැන නගින්නේ. නමුත් ඊට වඩා ඈතට යන අර්ථයක් උදාන ගාථාවල බොහෝ විට තියෙනවා. දැන් මෙතනත් අර අපි මූලට ප්‍රකාශ කළේ ගාථාවයි න වායමීය සබ්බත් නාඤ්ඤස පුරිසෝසියා නාඤ්ඤං නිස්සය ජීවෙය්‍ය ධම්මේන න වානිජ්ජං චරේ මේ පද හතර අපි තේරුම් ගන්න බලමු න වායමීය සබ්බත් හැම තැනකම වෑයම නොදරන්නේ වෑයම් දැරිය යුතු තැන් තියෙන නොතැන් තිබෙනවා ඒකයි මෙතනින් හඳුන්වන්නේ. හැම තැනකම වෑයම නොදැරිය යුත්තේ. ඊළඟට අනිත් සාමාන්‍ය අර්ථය ගත්තොත් නාඤ්ඤස පුරිසෝසියා අනිකකුගේ මිනිහෙකු නොවන්නේ අනිකකුගේ සේවකියෙකු නොවන්නේ කියන අදහස වගේ එතන තියෙනවා. නාඤ්ඤස පුරිසෝසියා අනිකකුට අයිති කෙනෙකු නොවන්නේ. නාඤ්ඤං නිස්සාය ජීවේය තමන්ගේ ජීවිතාව අනිකකු නිසා අනිකකුට ගැතිව කරන්න නොකරන්නේ. අවසාන පදයේ ධම්මේන නවානිජං චරි ධර්මයෙන් වෙනදා නොකරන්නේ ධර්මයේ වෙනද බඩුවක් නොකරගන්නේ ඒ ඔන්නෝමයි ඔය සාමාන්‍ය අර්ථය ගත්තොත්. දැන් එතකොට මේ එක එකක් ගැන අපි ටිකක් සවිස්තරව හිතලා බලුවොත් අපි කියවනේ අර මේ විදිහේ ගාථාවල ඈතට විහිදෙන අර්ථයක් තියෙනවා කියලා. දැන් කථාන්තරය ආශ්‍රයෙන් අපිට පේන්නේ අර කොසල් රජුව මේ තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ වැනි කෙනෙකුන් ළඟට ඇවිල්ලා වැඳලා ඉවර වෙලා ඉඳගත්තා විතරයි අර හත් දෙන හත් දෙන යන ජටිලයින් නිගන්ටයින් දැකලා එතෙන්ට ගිහිල්ලා වැඳලා වෙමනක් නෙවෙයි අන්තිමට ඒ අය රහතන් වහන්සේලා කියලා හිතුවා. ඉතින් එයින් පින්නම් කරන්නේ අර කොසල් රජුරෝ මේ අයත් රහතන් වහන්සේලා හැටියට හිතාගත්තා. ඉතින් ඒකයි අර නස් වායමී සබ්බත් මේ හැමතැනකම රහතන් වහන්සේලා මේ හැම ශාසනයකම රහතන් වහන්සේලා ඉන්නවා කියන ඒ හැඟීමයි කොසල් රජතුමා තුළ තිබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා. මහණෙනි මෙන්න මෙහෙම සිංහනාද නගන්න බය නැතුව මොකද්ද? මේ ශාසනය පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනය දෙවෙනි ශ්‍රමණයත් මේ ශාසනය තුන්වෙනි ශ්‍රමණයත් මේ ශාසනය හතරවෙනි ශ්‍රමණයත් මේ ශාසනය අනිත් පරප්‍රවාද කියලා කියන අනිකුත් සියලුම තීර්ථක ඔය අනිත් ආගම් හැම එකක්ම ශ්‍රමණයන්ගෙන් ශූන්‍යයි ශ්‍රමණියෝ වයින් නැහැ කියලා ඔය විදිහට සිංහනාද නදන්න කියලා බුදුරජාණන් වහන්සේලාගේ ආමරණ ප්‍රකාශ කරා. මොකද ඒ කියන්නේ අර සතර මඟ සතර ඵල ඒ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මේ தত্ত্ব අන්‍ය ආගමිකයන් අතර නැහැ. නමුත් මේ කොසල් රජුර මෙච්චර බුදුරජාණන් වහන්සේ අසුරු කරමින් අර අර ආය අර ජටිලයින් නිගණ්ඨයින් අතේලකින් පරිබ්‍රාජකින් ඔක්කොම රහතන් වහන්සේලා හැටියට හිතුවා. ඉතින් ඔන්න ඔහම ඒ කාලේ පමණක් නෙවෙයි මේ කාලෙත් ඇතැම් අය මේ සාමකාමී සහජීවනය ගැන හිතලා හැම ආගමකම කියන්නේ එකමයි කියලා ওই විදිහට තර්ක කරන යුගයක් මේක. ඉතින් මෙන්න මේ පළමුවෙනි පදේ පවා හුඟක් අපිට හිතා ගන්න දේවල් කියනවා. ඊළඟට ධර්මයෙන් අපි මේකට කාරණා තව දක්වනවා නම් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මිත්‍යා දෘෂ්ටියත් සම්මා දිට්ඨියත් අතර වෙනස පෙන්වුම් කිරීමට දැන් අපි ඊට කලින් අපි මතක් කර ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මහ ප්‍රබල ප්‍රකාශනයක් මිත්‍යා දිට්ඨි පරමාහම් භික්කවේ වජ්ජං වදාන් කියලා. මහණෙනි මේ ලෝකයේ තියෙන වැරදි අතුරෙන් ලොකුම වැරද්ද මිත්‍යා දෘෂ්ටියයි කියලා. මොකද එහෙම කිව්වේ ඒ සහේතුබය බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔන්න ඒකට නිදර්ශන වශයෙන් මේ මේ කතාව උනත් ගන්න පුළුවන්. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය ඇති පුද්ගලයා ගේ යම් කාය කර්ම තියෙනවා නම් කයින් යම් වැඩක් කරනවා නම් මිත්‍යා දෘෂ්ටික පුද්ගලයේ ඒ දෘෂ්ටි අනුවම යනවා ඒ එක මිත්‍යා කර්මාන්තයක් වෙනවා ඒ වගේම වාක් කර්මයක් කරනවා නම් මනෝ කර්මයක් කරනවා නම් ඒ හැම එකක්ම ඒ ගත්තු මිත්‍යා දෘෂ්ටි අනුවම යනවා. ඒ පමණක් නෙවෙයි. ඒ තනත්තාගේ යම් චේතනාවක් තිබෙනවා නම් ප්‍රාර්ථනාවක් තිබෙනවා නම් ප්‍රනිදි කියලා කියන ඉලක්කයක් තිබෙනවා නම් සංස්කාරයන් රැස් කරනවා නම් ඒ හැම එකක්ම මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඒ හැම එකකම අනිෂ්ට, අකාන්ත, අප්‍රිය, අමනාප ඵල, දුක් ඵල ඇති වෙනවා. ওই විදිහට ප්‍රකාශ කළා. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ උපමාව දෙනවා. යම්සේ මහණෙනි කොහොඹ ඇටයක්, කරිවිල ඇටයක්, තිත්ත ලැබු ඇටයක් තෙත් පොළවක තැන්පත් කළාම යම් පෘථිවි රසයක් දිය සීරාවක් එකට ඇද ගන්නවා නම් ඒ හැම එකක්ම කටුක තිත්ත රසයක් ඵලයක් ලබා දෙනවා. ඒ මොකද ඒ බීජය නරක නිසා. මොකද ඒකට හේතුව මහණින් ඒ බීජ පැලකල බීජය නරකයි. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි බීජයෙන් හටගන්න සියලුම කාය කර්ම, වාච කර්ම, මනෝ කර්ම අර කියාපු දේවල් හැම එකක්ම මිත්‍යා පැත්තට යනවා. ඒවයි අනිෂ්ට විපාක කියනවා කියලා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. එසේම මහණෙනි සම්මාදිට්ඨිය ඇති පුද්ගලයාගේ ඒ සම්මාදිට්ඨිය නිසා යම් කාය කර්මයක් කරනවා නම් වාක් කර්මයක් කරනවා නම් මනෝ කර්මයක් කරනවා නම් ඒ හැම එකක්ම ඒ සම්මාදිට්ඨිය අනුවම යනවා. ඒ වගේම යම් චේතනාවක්, ප්‍රාර්ථනාවක්, ප්‍රණිතියක්, සංස්කාරයක් නැති කරනවා. ඒ හැම එකක්ම ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප සැප විපාකගෙන දෙනවා. ඊනාට උපමාව දෙනවා. හරියට හැල් බීජයක්, උබ් බීජයක්, මිදි බීජයක් දෙත් පොළොවක තැන්පත් කළාම ඒකට උරා ගන්න පඨවි උපකාර කරගන්න පෘථිවි රසය හෝ දිය සීරාව එහෙම එකක්ම මිහිරි ඵලයක් ලබා දෙනවා. අන්න ඒ විදිහටයි සම්මාදිට්ඨියේ தත්ත්වය. මේ විදිහට සැප විපාක වෙනසෙනවා කියලා ඉතින් කෙටින් හිතා ගන්න පුළුවන්. එතකොට ඒක සූත්‍ර දේශනාවක එහෙම ප්‍රකාශ කරනවා. තවත් අවස්ථාවක් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. අර දැන් සම්මා වායාම මිච්ඡා වායාම කියන කාරණයට අපි ඉබේම බහිනවා. මෙතන න වායමීය සබ්බත් කිව්ව නිසා. හැම තැනකම වායාම නොකරන්නේ. එතකොට අපි වෑයම යොදන්න කලින් දැනගන්න ඕනේ මේ වෑයම හරි තැනකදී යොදන්නේ කියලා. නැත්නම් කොච්චර වෑයම යදුවත් වැඩ ගැම්මක් නැහැ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක් දක්වලා තියෙනවා. මහණෙනි දැන් අපි කවුරුත් අහලා තියෙනවා ස්වාක්ඛාත කියන වචනේ. ස්වාක්ඛාත කියලා කියන්නේ මනමින් දේශනා කරනවා. අපේ ධර්මය ගැන අපි ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ස්වාක්ඛාත ධර්ම කියලා. එයින් පිට අනිකුත් ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුරක්ඛාත ධර්ම. දුරක්ඛාත. වැරදි විදිහට දේශනා කරනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි දුරක්ඛාත ධර්ම විනයෙහි ධර්ම විනය කියලා කියන්නේ පින්නතුනි ඔය දැන් අපි ශාසනයක් කියන අදහසයි එතන තියෙන්නේ. යම් කෙනෙක් ධර්මයක් ප්‍රකාශ කරනවා ඒකම ඒක ඒකංග පවතින ප්‍රතිපත්තියක් කියනවා. ඒකට පොදුවේ හඳුන්වනකොට ධම්ම විනය කියනකොට ශාසනය කියලා ගත්තත් කමක් නැහැ. වැරදි විනය ප්‍රකාශ කරන ධර්මයක අරඹන ලද වීරිය ඇති තැනැත්තා දුකසේ වාසය කරනවා. මොකද ඒකට හේතුව කොච්චර වීරිය දරුවත් එයින් ඵලයක් නැහැ. අපරාධයේ ඒ වීරිය. ඒක නිසා එයා දුකසේ වාසය කරනවා. වැරදි විදිය දේශනා කළ ධර්මයක කුසීතයයි සැපසේ වාසය කරනවා. කුසීතයා කියන්නේ කම්මැලියා. ඒ කරන්න වැඩකුත් නැහැ. ඉතින් එයා උත්සාහ නොකර හිටියක ඒක වැඩිය හොඳයි එයාගේ සපයට. නමුත් ස්වාක්ඛාත ධර්ම විනය පිළිබඳව ප්‍රකාශ කරන්නේ ස්වාක්ඛාත ධර්ම විනයේ කුසීතයා දුකසේ වාසය කරන්නේ. ආරද්ධ වීරිය. අරමණ ලද වීරිය ඇති පුද්ගලයා සපසේ වාසය කරන්නේ. අන්න වෙනස. මොකද ධර්මයේ සඳහන් වෙනවා ආරද්ධ වීරියස් උප්පජ්ජති පීති නිරාමිෂා. මේ ශාසනය වීර්ය ආරම්භ කළ පුද්ගලයාට නිර්ආමිෂ ප්‍රීතියක් ඒකම ඇති වෙනවා. ඒක තුලින් ඊළඟට සමාධිය දක්වාම අන්තිමට මාර්ගඵල දක්වාම යනවා. මොන ඔය විදිහට එතනක් දක්වලා තියෙනවා අර සම්මා වායාම මිච්ඡා වායාම දෙකේ වෙනස. ඊටත් වඩා අහික්කාවදිනේ අන්දමින් එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ භූමිජගෙන ස්වාමීන් වහන්සේට උපමා හතරක් හින් පෙන්වුම් කරා අන්නර මේ කියාපු කාරණියම වැරදිට දේශනා කරන ධර්මයක ධර්ම වෑයම නිෂ්ඵල බව. සමහරට හාස්‍ය ජනක විදි උපමා. ඒක මෙන්න මේ විදිහටයි දක්වන්නේ බුදුරජාන් වහන්සේ. මහණෙනි යම් මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත ආදී ඒ මිත්‍යා පැත්තට හැරුණු අටින් යුක්ත ශ්‍රාවකෙක්, සාසනික ශ්‍රාවකෙක් ධර්ම වීරය ඒ වීරය ආසාවක් ඇතිව කළත් ආසාව කියලා කියන්නේ කැමැත්ත. ඒ ධර්ම යම් කිසි කෙනෙක් එවැනි ශාසනයක වැරදියට දේශනා කරන දාර්ශනික එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික මිත්‍යා සංකල්ප ඇතිව මිත්‍යා සමාධිය කරා යන ඒ ශාසනයක වීරියක් දැරුවොත් ඒක ආසාවෙන් කළත් ආසාවක් නැතුව කළත් ආසාවක් ඇතුව හා නැතුව කළත් ආසාවක් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් ওই විදිහට හතර ආකාරයෙන් විග්‍රහ කරන ක්‍රමයක් තියෙන නිසා ඊතරකානුකූලව එහෙන් දක්වලා තියෙන්නේ. එහෙම කළත් එයින් කිසිම ඵලයක් නැහැ. එතකොට ඒ කියන එකට ඔන්න ඊළඟ උපමාව දක්වනවා. උපමා හතරක් දක්වනවා. යම්සේ මහණෙනි යම්සේ භූමිජ මෙතන භූමිජ හාමුදුරන්ට ප්‍රකාශ කරන භූමිජ යම් කෙනෙක් තෙල් බලාපොරොත්තු වෙන්නේ. තෙල් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ ඔරුවක ඔරුවක් වගේ යම්කිසි භාජනයක වැලි දානවා. වැලි දාලා වතුරෙන් කලතලා ඔක මිරිකනවා. ඔක ආසාවෙන් කළත් ආසාවක් නැතුව කළත් ආසාවක් ඇතුව සහ නැතුව කළත් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් වැලි මිරිකලා තෙල් ගන්න බෑ. ඒක නිෂ්ඵල ව්‍යායාමයක්. ඔන්න පළවෙනි උපමාව. ඊළඟ දෙවෙනි උපමාව දෙනවා. කිරි බලාපොරොත්තු වෙන කෙනෙක් කුඩා පැටියෙකු ඇතියට දෙනෙක් ළඟට ගිහිල්ලා අඟෙන් අදිනවා කිරි බලාපොරොත්තු. ඕක ආසාවක් ඇදුව කරත් ආසාවක් නැතුව කරත් ආසාවක් ඇදුවත් නැතුවත් කළත් ආසාවක් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් ඒ කිරි එන්නේ නැහැ අඟෙන් කොච්චර ඇද්දා. එළදෙනගේ අඟෙන් ඇද්දට කිරි එන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි උපමාව දෙනවා. තම යම් කිසි කෙනෙක් වෙඬරු බලාපොරොත්තුෙන් කලසක වතුර දමලා වතුර විතරයි දාන්නේ. දාලා කලත කලත ඉන්න අර දණ්ඩකින්. කොච්චර ගැලුතුවත් වෙඬරු වෙන්නේ නැහැ. හතරවෙනි උපමාව දෙනවා කිසි කෙනෙක් ගිනි බලාපොරොත්තු වෙන්නේ. ඒ කාලේ තිබුණේ ගිනි ගානා දණ්ඩ උත්තරාරණි කියලා කියනවා. ඒක දණ්ඩු දෙකක් එකට ගෑනින් ගිනි උපදවා ගත්තේ. ඒ විදිහට ගිනි ගානා දණ්ඩ අරගෙන ඊටාත්ම තෙමුණු, තෙතබරි වුණු දී කෑල්ලක් අතුල් අතුල්ල ඉන්න කොච්චර ඇතිල්ලුවත් ගිනි එන්නේ නැහැ. අන්න අර නිෂ්පල උපමාවට දීපු නිෂ්පල ව්‍යායාමයට දීපු උපමා හතර. ඔන්න ඊළඟට සම්මාදිට්ඨිය ඇති කෙනෙකුගේ ඒ ව්‍යායාමයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී ඇති සමන බ්‍රාහ්මණයින් පිළිබඳව දෙන උපමා හතර ඒ කියන්නේ අනිත් පැත්තේ බොහෝ දුරට හිතා ගන්නත් පුළුවන් තෙල් බලාපොරොත්තු වෙන කෙනෙක් තල පිටි ඔරුවක දමලා වතුරෙන් කලතලා ආසාවක් ඇතුව කළත් නැතුව කළත් ආසාවක් ඇදුවත් නැතුවත් කළත් ආසාවක් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් මිරිකුවොත් තෙල් වෙනවා තලපිටි වතුරින් මිරිතුවා. ඊළඟට දෙවෙනි උපමාව දෙන අර හිතා ගන්න පුළුවන් අමුතු වෙන්න කිව්වත් එළදෙන ගේ කිරි එන්නේ කොතනින්ද කියලා. බුරුල්ලෙන් අදින්න ඕන. අඟෙන් නෙමෙයි. අඟුරුල්ලෙන් ඇද්දොත් කැමැත්තෙන් ඇතිව කළා නැතත් නැතුව කළා කිරි එනවා. තුන්වෙනි උපමාව වෙඬරු ඇති ඒකට වෙඬරු හදා ගන්න නම් දී කිරි. දී කිරි දමලා වතුර මිශ්‍ර කරලා කලතන්න ඕන. හතරවෙනි උපමාව වේලිච්චලී කෑල්ලකයි අර ගිනි ගානා දණ්ඩ අතුල්ලලා ගන්නවා. ඉතින් ඔන්න ඔහොම උපමා හතරකින් දක්වලා තියෙන්නේ මේ කියාපු කාරණේම. ඔය විදිහට ඔය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර හැම තැනකම වෑයම නොදරන්නේ කියලා කියපු එකේ අදහස. ඊළඟට අර නාඤ්ඤස පුරිසෝසියා අනිකපුගේ මිනිසකු නොවන්නේ කියලා කිව්වේ මොකද? අපිට ටිකක් හිතා ගන්න පුළුවන්. දැන් අර පල්හොරු නමුත් අර රජුරුවන්ගේ රාජපාචිකත්වය තියෙන නිසා අරතරන් ඒ හොරකම් ආදී මරකම් කළා අන්තිමට හොඳට නාලා කියලා මහතුරු වගේ හැසිරෙනවා. ඒ විදිහේ චර්යාවකට උපකාර වුණේ අර රාජපුරුෂයේ తත්වය නිසා. ඒ කියන්නේ අනිකපුරු ගැති නොවිය යුතුයි කියන එක. අනිකපුගේ පුරුෂයෙක් අනිකපුගේ සේවකයෙක් නොවිය යුතුයි කියන එක. යම් කිසි ගැඹුරු අදහසක් එතන දෙන්නේ. ඊළඟ පදේ කියවෙන්නේ නාඤ්ඤං නිස්සාය ජීවේ. අනිකපු නිසා ජීවත් නොවන්නේ. අධිපතීන් ඇසුරු කරමින්, රාජාදීන් ඇසුරු කරමින් සමහර විට නොමනා ක්‍රියාවලින් වල යුක්ත වෙනවා. අනිත් පැත්තේ මේ රජුරුවත් අර ඒ චරපුරුෂයන් එකට යොදාගත්තු නිසා අනිත් ඒ විදිය හොරුන්ට කරන දඬුවම් වෙනුවට ඒ අයට ඔය නගරයේ ඒ විදියට සැරිසරා යන්න ඉඩ දෙනවා. ඉතින් ඒක තුල අන්න අර කෙනෙකුට ගැතිවීමේ ආදීනව එතන පෙන්වු කරන්නේ. ඔන්න හතර වෙනුව කියන එක ඒක ටිකක් තේරුම් ගන්නත් අමාරුයි සමහර විට. ධම්මේන නවාරිජං චාරේ. ධර්මයෙන් වෙනදාම් නොකරන්නේ. ඒකට මේ කතාවෙන් ලැබෙන ඉඟිය නම් දැන් මේ අර කියාපු හත් දෙනාගේ එතන ඇත්ත වශයෙන් හතේ ගොඩවල් පහක් තියෙනවා. ජටි ලැගින් නිගන්ඨයින් අකේලකින් ඒකසාටකින් පරිබ්‍රාජකින් හත් දෙනා හත් දෙනා හත් දෙනා පෙළ ගැහිලා ගියා. ඒ ගියේ මොකද කියන එක අපිට වැඩි ප්‍රකාර නැහැ. සමහරට හිතා ගන්න පුළුවන් දැන් මේ කාලේ පිටවරු එහෙම ඒ විදිහේ নানা විද තීර්ථක පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන ශාලාවල් හදලා දීලා තිබුණා. ඒ අයට ඒ අවස්ථාවල දානමාන ආදී පැවැත්තුවා. ඉතින් අපි දන්නේ නැහැ සමහර විට එහෙම දානයකින් පස්සේ මේ අය තමන්ගේ පිරිකර ඔසවාගෙන යනවාද කියලා. කොහොම හරි බුදුරජාන් වහන්සේගේ මේ කියන ධර්මයෙන් වෙනදාම් නොකරන්නේ කියන එකට සමහර විට හේතු වෙන්නේ නැති එකක්. ඒකත් අර ගැඹුරින් කල්පනා කරොත් අපි බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව ධර්මය වෙනද බඩුවක් කර නොගන්නේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා ආනන්ද මහණෙනි පහසු දෙයක් නෙවෙයි ධර්ම දේශනාව කිරීම කියන එක. ධර්ම දේශනා කරන්නකු විසින් කාරණා පහක් තමා තුල පිහිටුවාගෙනයි ධර්මයේ දේශනා කළ යුත්තේ. මේ විදිහට එක්කයි දේශනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ධර්මයේ දේශනා කළ යුත්තේ අනුපිළිවෙල කතාවක් කරන්නේ මේ කියන අදහසින්. අනුපිළිවෙල කතාව කියන්නේ මේ පින්තුන අහලා ඇති දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන් ආදී වශයෙන් තියෙනවා. ඒ අනුපිළිවෙල කතාව සමහර විට අර තමන්ගේ ලාභ ආදී විතර බලාපොරොත්තු වෙනා නම් සමහර විට දාන කතාවෙන් නවත්ත ගන්නත් පුළුවන්. ඉතින් ඒව නැතුව අනුපිළිවෙල කතාව නිවන් දක්වාම ගෙන යන අදහසින් කතා කළ යුතුයි අනුපිළිවෙල කතාවෙන්. ඒ වගේම පරියාය දස්සාවි හේතු කාරණා දක්වමින් නිකන් කියාගෙන යන එක නෙවෙයි ඒක හේතු කාරණ සහිතව කියන්න ඕන. ඊළඟට ඒ වගේම අනුද්යයතං පටිච්ච දයාව මේ සත්වයේ ඒ අහන්නන් කෙරෙහි දයාව කරුණාව අනුකම්පාව ඇති කරගෙනයි කියන්න ඕනේ. ඊළඟට න ආමිසන්තරෝ ආමිස බලාපොරොත්තුවක් නැතිව මේන් මට මේ මේ විදියට පිළිකර ලැබේවා කියලා හිතන්නේ නැතුව දේශනා කරන්න ඕනේ. ඒ වගේම තමාගේත් අනුගේ ಗುಣ නසන්නේ නැතුව දේශනා කරන්නයි කියලා කියනවා. ওই විදිහට පස් ආකාරයකින් තමන්ගේ හිත සකස් කරගෙන දේශනා කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ සංඝයා ආනන්ද හඳුනට එක්ක අවස්ථාවක වදාලා. ඒ වගේම තවත් වෙලාවක ප්‍රකාශ කළා අපරිසුද්ධ ධර්ම දේශනාවත් පරිසුද්ධ ධර්ම දේශනාවත් අතර වෙනස. අපරිසුද්ධ ධර්ම දේශනා කියන්නේ අපිරිසිදු ධර්ම දේශනා. ඒක මෙහෙමයි තේරුම් කරන්නේ. මොනියම් කිසි කෙනෙක් කල්පනා කරන ධර්ම දේශනා කරන්න කලින් අනේ මේ අය මගේ ධර්මය අහනවා නම් අහලා හැදෙනවා නම් පැහැදිලා ඒ පැහැදිලිමට ආකාරයට මට පිළිකර ආදී ලබා දෙනවා නම් කොච්චර හොඳද? එහෙම හිතන කරන අන්න අර අපිරිසිදු ධර්ම දේශනාව. ඒක තමයි අර ධර්මයේ විකුණාගෙන කන මගේ එක. ඔන්න පිරිසුදු ධර්ම දේශනාව විලාට ප්‍රකාශ කරනවා. කොහොමද පිරිසුදු ධර්ම දේශනාව? මේ භාග්‍යතුන් වහන්සේ මගේ නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි, සම්දිත්තිකයි, අකාලිකයි, එහිපසිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිකබ්බ විඤ්ඤුයි. මෙන්න මේ මේ ධර්මය මම මේ දේශනා කරනකොට මේ අය අසත්වා, අසල තේරුම් ගනිත්වා, තේරුම් අරගෙන ප්‍රතිපත්තියට නගත්වා. කියලා ඒ විදිහට මේ ධර්මයේ ස්වභාව ධර්මතාව ගැන හිතලා ඒ වගේම සත්වයින් ඒ අසන්නන් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කරගෙන යම් කෙනෙක් දේශනා කරනවා නම් අන්න ඒක තමයි පිරිසුදු ධර්ම දේශනාව. ඉතින් මේවා ආසනුත් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර බුදුරජාණන් වහන්සේ මොකද මේ ධම්මේනන වණිදං චරේ කියලා ප්‍රකාශ කළේ. ඒක ආමිෂගරු ආමිෂයට තැන දීලා නෙවෙයි මේ බුදුරජාණන් සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා ධම්ම දායාදානී භික්කවේ භවතමා ආමිෂ දායාද. මහණෙනි මගේ මේ ධර්මයට දායාද කරුවන් වන්න ආමිෂයට නෙවෙයි ඉතින් අර ධර්මයට ධර්මය මිසක් ආමිෂය බුදුරජාණන් වහන්සේට ලැබුණු ඒ ආමිෂය අපිත් ලබන්නා කියලා ඒ අදහසින් ධර්මයේ දේශනා කරනවා. ඔන්න ඔය ටික එතකොට ඒ ඒ කාරණා තුල තියෙන්නේ. ඊළඟට අපි දැන් අර බුදුරජාණන් වහන්සේ අපි කිව්වේ අර ආප්තෝපදේශ වගේ સિદ્ધාන්ත හතරක් ප්‍රකාශ කළා කියලා. කළා කියලා. අන්න ඒක ගැනත් අපි ඊළඟට බලමු. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒ කාරණා හතර ඇත්ත වශයෙන්ම මේ කෙටි සූත්‍ර දේශනාවල විස්තර කරලා නැහැ, විග්‍රහ කරලා නැහැ. නමුත් එක්තරා ඒ ධර්ම කාරණා සංග්‍රහ කරන වෙනත් සූත්‍ර දේශනාවක අංගුත්තර නිකායේ හතර හතර දක්වන අවස්ථාවක මෙන්න මේ කාරණා හතර සවිස්තරව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒක නිසා අපිට ඒ කියන්නේ යමක් අර කලින් කෙටියෙන් කිව්වට වඩා කියන්නේ ඉඩ තිබෙනවා. ඔන්න ඒකදී ඒ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පොදුවේ දේශනා කරනවා මේ කාරණා හතරම සංවාසේන සීලං වේදිකබ්බං කියන කාරණේ අරගෙන. මහණෙනි මේ ප්‍රවාසය කිරීම තුලින් සීලය තේරුම් ගත යුතුයි කියලා කිව්වේ මොකක් නිසා? මොන යම් කිසි කෙනෙක් තව කෙනෙක් දීර්ඝ කාලයක් ඇසුරු කිරීම තුලින් ඒ ඇසුරු කිරීමත් අර කියවා මෙනෙහි කිරීම ප්‍රඥාවෙන් නුවණින් යුක්තව කරන්නේ ඒක තුලින් තේරුම් ගන්නවා මේ තැනැත්තා මේ සීලය කඩවුණු සිදුරුණු කැලැල්ලුණු කිලිටුණු සීලයක් මේ තැනැත්තා දුස්සීල පුද්ගලෙක්. එහෙම තේරුම් ගන්නවා. තවත් කෙනෙක් දීර්ඝ කාලයක් අර විදිහට මෙනෙහි කරමින් ප්‍රඥාවෙන් අසුරු කිරීම තුළින් තේරුම් ගන්නවා මේ තැනත්තානම් පිරිසුදු නොකැඩුණු හොඳ පැහැදිලි සීලයක් ඇති කියලා. ඔන්න විදිහටයි ඒක එතන සඳහන් වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණය ගැන සඳහන් වෙනවා අර සංඝෝහාරේන සෝචේයම් වේදිතබ්බම් කියන එක කතා ව්‍යවහාරය තුළින් පිරිසුදු බව දැනගත යුතු කියන එක ටිකක් අරිට වඩා විස්තර සඳහන් වෙනවා. ඔන්න යම් කිසි කෙනෙක් දිගු කලක් කෙනෙක් හා කතා බහ කිරීම තුළින් තේරුම් ගන්නවා මේ තැනත්තා එක්කෙනෙක් එක්ක එකක් කියනවා. දෙන්නෙක් එක්ක තව එකක් කියනවා. වෙනස් දෙයක් කියනවා. තුන් දෙනෙක් එක්ක තව දෙයක් කියනවා. වැඩි දෙනෙක් එක්ක ඊටත් වඩා වෙනස් දෙයක් කියනවා. මේ තැනත්තාගේ පිරිසුදු කමක් නැහැ කතා ව්‍යවහාරයේ චපලකමක්. මේ තැනත්තා චපල පුද්ගලයෙක්, අපිරිසුදු පුද්ගලයෙක් ප්‍රතිපත්තියක් නැති කියලා අන්න එහෙම තේරුම් ගන්නවා. ඒ දීර්ඝ කාලයක් Taman ඇසුරු කරලා කතා බහ කිරීම තුලින්. ඒ වගේ යම් කිසි කෙනෙක් හොඳ කෙනෙක් ගැන එහෙම අපහසුරු කිරීමේදී දැනගන්න ලැබෙනවා මේ තැනත්තා එකක් කිව්වොත් ඒක ඒහක් ආරයටම අවංකව යනුව පවතිනවා. ඔන්න ඔතනයි එතන ඒ පිළිබඳව ඒ විස්තරයයි තියෙන්නේ. ඊළඟට අර ආපදාවන් ගැන කියන තැන තුන්වෙනි කාරණය ආපදා අවස්ථාවේදී කෙනෙකුගේ තාම කියලා කියන. ඒ අර නිද දරා සිටීමේ ශක්තිය ස්ථිරසාර බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි ප්‍රකාශ කරනවා යම්කිසි කෙනෙකුට ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන කියලා කියන ව්‍යසන එනවා. ඒ කියන්නේ නෑ යන නැති වෙලා යනවා, මැරිලා යනවා, අනතුරු වෙනවා. භෝගය තමන්ගේ ධනය විනාශ වෙලා යන හදිසි අනතුරු වලින්, හදිසි ආපදා වලින්. එහෙම නැත්නම් රෝග ව්‍යසන එනවා. ඒවා වහම මේ පුද්ගලයා කල්පනා කරන්නේ නෑ. මේ ලෝකයේ යම් ආකාරයේද මේ මනුෂ්‍ය ජීවිතයේ යම් ආකාරයේද කියතොත් නිරන්තරයෙන්ම අෂ්ටලෝක ධර්ම ලෝකයේ වටේ කරකැවෙනවා. ලෝකය අෂ්ටලෝක ධර්ම වටේ කරකැවෙනවා. 아무තු ගියමනක් එතන බුදුරජාණන් වහන්සේ අෂ්ටලෝක ධර්ම ගැන ප්‍රකාශ කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කීප තැනකම සඳහන් කරනවා. මේ අෂ්ටලෝක ධර්ම අෂ්ටලෝක ධර්ම කියලා කියන්නේ පින්නතුනි ලාභ අලාභ ආයස යස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ ලාභ අලාභ ආයස යස කියලා කියන්නේ පරිවාර සම්පත්තිය නොලැබීම සහ ලැබීම පරිවාර සම්පත්තියක් ඇති බව හා නැති බව ඊළඟට නින්දාව ප්‍රශංසාව. ඒක කවුරුත් දන්නවනේ. ඊළාට සැප දුක් ඔය යෝඩු හතර අට. එතකොට මේවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මේ අට ලෝකයේ වටේ කරගෙන ලෝකය මේවා වටේ කරගෙන. හරි අමුතු කියමනක් මේක. ඉතින් නමුත් මේ පුද්ගලයා කල්පනා කරන්නේ නුඹ ලෝක ධර්මතාවක් කියලා කල්පනා කරන්නේ නැතුව අර විදි අවස්ථාවකටපත් වුණාම අඬනවා, වැළපෙනවා, පපුවක් ගසා ගන්නවා, ක්ලාන්ත වෙනවා, මේ විදිහ දුකටපත් වෙනවා. ඔන්න එතකොට ඒ තැනැත්තාට අර ආපදාවන්හිදී තාම තියෙන ඒ ගුණය නැති බව ඒ තුලින් දැනගන්නවා. කලක් ඇසුරු. ඊළඟට අනිත් පුද්ගලයා ගැන කියන්නේ හොඳ පුද්ගලයා ගැන අර විදියේ ඥාති වෙසන, රෝග වෙසන, භෝග වෙසන ආවහන් කල්පනා කරන නුවණින් මේක මේ අෂ්ටලෝක ධර්ම ස්වභාවය කියලා ඒකට අනුහිත පවත්වාගෙන අර විදියට ඇඬීම්, වැළපීම්, ක්ලාන්ත වීම ආදියට යන්නේ නැහැ. ඉතින් මේ අෂ්ටලෝක ධර්ම ගැන අර කියාපු කාරණා තේරුම් ගන්න සමහර විට උපමාවක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා අපි මේ කියන්නේ අර බුදුරජාන් වහන්සේට තරම් උපමා දෙන්න අපිට ශක්තියක් නැහැ. ඔය මේ කාලේ තියෙනවනේ ඔය ළමයින්ගේ ක්‍රීඩා මණ්ඩපවල ඔය හතුරුන්චිලාව කියලා එකක්. හතුරුන්චිලාව ගැන ටිකක් හිතලා බලන්න. අපි හිතමු ඔය ගරාදි අටක එල්ලලා තියෙනවා ඉඳ ගන්න ආසන. ඔය පොඩි දරුවෝ එහෙම අම්මලා තාත්තලා ඉඳවන්නේ. ඒ දරුවා කිසි බයක් නැතුව ඉන්නවා. මොකද දන්නවා මේක උඩට ගියත් පහළට ගියත් වැටෙන්නේ නැහැ. මුණින් අතට වැටෙන්නේ නැහැ නේ. මොකද හේතුව? අර ආසනේ යන්නේ ඒකට අනුව හඩි ගැසෙනවා. අන්න ඒ විදිහට අපිට හිතා ගන්න තියෙන්නේ මේක දල උපමාවක් සුදුසු නම් ඒක යන්න හිතන්න. සතුරුංචිලාවක් වගේ හිතා ගන්න තියෙන්නේ මේ අෂ්ටලෝක ධර්ම. ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ අෂ්ටලෝක ධර්ම ලෝකයේ වටේ කරගෙන ලෝකයේ අෂ්ටලෝක ධර්ම වටේ කරගෙන. ඔන්න ඔහම අපිට ඒක ගැන හිතා ගන්න පුළුවන්. එතකොට ආපදාවන් පිළිබඳව ඒක අපිට දැන් පිට සීපත් කරගන්න පුළුවන්. ඒ විදිහේ අපි දුර්වලකම් ඇති අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා නේද? ආවදාසු තාමෝ වේදිතබ්බේ. ආපදාන්හිදී තමයි අපිට මේ ශක්තිය අපේ තුල තියනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔන්න ඊළඟ හතරවෙනි කාරණය සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බා. සාකච්ඡාව තුළින් කෙනෙකුගේ ප්‍රඥාව මැනගන්න පුළුවන්. ඒකට අමුතුම විදිය උපමා බුදුරජාණන් වහන්සේ දෙන සියුම් උපමාවක්. ඔන්න මෙහෙමයි ඒක පෙන්눔 කරන්නේ. ඔන්න ඉස්සෙල්ලම කියනක ධර්ම කාරණය. යම් කිසි කෙනෙක් තව කෙනෙක් හා සාකච්ඡා කිරීම තුළින් කාලයක් සාකච්ඡා කිරීම තුළින් තේරුම් ගන්නවා මේ පුද්ගලයා කරුණු මතු කරන ආකාරය කරුණු ගෙනහැර දක්වන ආකාරයත් ප්‍රශ්නවලට දක්වන ප්‍රතිචාරය අනුව පේන්නේ මේ පුද්ගලයා නම් ප්‍රඥාවන්තයෙක් නෙවෙයි මෝඩේ. මොකද මේ පුද්ගලයා එතන දක්වනවා මේ ශාන්ත ප්‍රණීත අතක්කාවචර නිපුණ පඬිත වේදිනිය කියලා කියන මේ ගැඹුරු ධර්ම කොටස ගැන හැර දක්වන්නේ නෑ මේ තැනැත්තා. ඒ වගේම යම් ධර්මයක් මේ තැනැත්තා දේශනා කරනවා නම් ඒක පිළිබඳව කෙටියෙන් හෝ සවිස්තර හෝ විස්තර කරන්න එහෙම නැත්නම් මේ ඒ කාරණා පිළිබඳව විග්‍රහ කරන්න විවරණය කරන්න ශක්තියක් මේ තැනැත්තට නැහැ. ඒක නිසා තේරුම් ගන්නවා මේ මේ තැනැත්ත මෝඩ බුද්ධලේ ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයි. ඔන්න දෙන උපමාව. අමුතුම උපමාවක් එතන දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඇස් ඇති පුරුෂයෙක් විලක් ළඟ පොකුණක් ළඟ බලාගෙන ඉන්නකොට කුඩා මාළුවෙක් ඕකෙන් උඩට එනවා. අපි හිතමු කණේක් කියලා. කණේක් උඩට එනවා. ඈතින් ඉඳන් මේ බලන් ඉන්නේ. නමුත් මේ මාළුවා මතුවෙන ආකාරය නගන රැලි අණුවත් වතුරේ නගන රැලි අණුවත් ඊළඟට උඩට එන වේගය අණුවත් අර ඇස් ඇති පුද්ගලයා තේරුම් ගන්නවා මේනම් ලොකු මාළුවෙක් නෙමෙයි කණේ කණේ කියලා එතන නෑ මෙයා යම් හේතුවක් නිසා අපි මේ වචනේ දැම්මේ මා පොඩි මාළුවෙකුට උපමාවට පොඩි මාළුවෙක් කියලා තේරුම් ගන්නවා ඔන්න ඊළඟට දෙනවා අනිත් උපමාව ප්‍රඥාවන්තයෙක් පිළිබඳව යම් කෙනෙක් එක සාකච්ඡා කිරීම තුළින් තේරුම් ගන්නවා මේ තැනැත්තා කරුණු මතු කරන ආකාරයත් ඒවා ගිනහැර දක්වන ආකාරයත් ප්‍රශ්න වලට දක්වන ප්‍රතිචාරය අනුව මේ තැනැත්තා නම් ප්‍රඥාවන්ත කෙනෙක් මක් නිසාද අර කියාපු පඬිතෙයින් විසින් තැනුම් ගත යුතු ගැඹුරු අතක් ආචාර ධර්ම කාරණා මේ තැනැත්තා ඉදිරිපත් කරනවා ඒ වගේම ඒ ධර්ම කාරණා කෙටියෙන් හෝ සවිස්තරව තේරුම් කරලා දෙන්න පැහැදිලි කරලා දෙන්න විවරණය කරලා දෙන්න සම. ඔන්න ඒකට දක්වන උපමාව මොකද්ද? අර ඇස් ඇති පුරුෂයෙක් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න අතරේ ලොකු මාළුවෙක් අපි හිතමු ලූලෙක් ලූලෙක් වගේ මාළුවෙක් උඩට එනවා. ඒ මාළුව එන ආකාරයෙන් අර ඥානවත් පුද්ගලයා කල්පනා කරනවා මේ මාළුවා නම් උඩට එන ආකාරයෙන්ොත් ගසන රැලි වමිනුත් එනවා. ඒ කියන්නේ පේන්නේ මේ පොඩි සතෙක් නෙවෙයි. ඊළඟ ලොකු මාළුවෙක්. අන්න ඒ විදිහට තමයි ප්‍රඥාවන්තය ගැන තේරුම් ගන්න පුළුවන්. නැත්නම් මේ කාරණේ හරියට තේරුම් ගත්තේ නැත්නම් අර කණයා සමහර විට ලූල හැටියටත් තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඔය ලෝකෙ බොහොම වෙන දෙයක් ඕක. ඉතින් ඒක නිසා අපි නුවණින් තේරුම් ගන්න ඕන කෙනෙකුගේ ප්‍රඥාව නුවණ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගැනීමට යම් යම් සාධක දීලා තියෙනවා. මක් නිසාද? අපි අර කලින් කියාපු ආකාරයට මිත්‍යා දෘෂ්ටිය හරියට අඳුනගත්තේ නැත්නම් ඒ වගේම අසුරු කළ යුතු පුද්ගලයා හරියට තේරුම් ගත්තේ නැත්නම් දීර්ඝ කාලයක් සමහර විට මුළු ජීවිතේම තමන්ගේ අඳුර වෙනවා. වැරදි තැන ව්‍යායාමෙ දරලා තියෙන්නේ. වැරදි පුද්ගලයායි තෝරගෙන තියෙන්නේ. අන්න එහෙම ඒ විදිහේ අවබෝධයක් එනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ අපට මේ ඉඟි දීලා තියෙන්නේ. ලෝකයේ පුද්ගලයන් හඳුනා ගැනීමට ගිහි හෝවා පැවිදි හෝවා අපි සමාජයේ ගත කරනකොට අපට එන ප්‍රශ්නය අසුරු කළ යුත්තේ කවුද? අසුරු නොකළ යුත්තේ කවුද? කාගේ ධර්මයද අපි පිළිගන්න ඕනේ? කොතනද අපි වීර්යය දරන්න ඕනේ? අපේ විමුක්තිය සඳහා. ඔය ප්‍රශ්නේ කාටවත් තියෙනවා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ උදව් වශයෙන් මේ අපිට මේ කාරණා මතු කරලා දීලා තියෙන්නේ. අපි දිනුවණින් කල්පනා කරන්න ඕනේ. එතකොට මේ අර කාරණා හතරම දැන් මතු කරගත්තා. ඉතින්ලා කිව්වා සීලය පිළිබඳව. ඊළඟට ඒ තුලින් කෙනෙකුගේ දැන් මිත්‍යා වැරදි විදියට සීල ප්‍රතිපatti නැති කෙනා සමහර විට ඒ පැත්තට හරවල ගන්න පුළුවන් ඒ තමන්ගේ ශ්‍රාවකීන් ඒ තමන්ගේ ප්‍රතිපatti හරියට පෙන්වන්න. ඒ වගේම දැන් ওই බොහෝ විට ඔය අන්‍යාගමිකින් අතර තමන්ගත්තු වැරදි දෘෂ්ටි අනුව වැරදි පැවැත්ම අනුව අනිත් අයත් ඒ පැත්තට යොමු කරන ශ්‍රාවකයන් ඒ පැත්තටම නඹුරු වෙනවා. ඊළඟට අර පිරිසුදු බව කියාපු කාරණය අවංක බව ප්‍රතිපත්තිගරුක බව අචපල බව ඒක සමාධියේ ඒවා අඳුනා ගන්න අවශ්‍ය මූලධර්ම බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා ඊළඟට එදිනදා ජීවිතයේ පැමිණෙන රෝග විසන භාග භෝග විසන ඥාති විසන ආදීදී ඒ තමන්ගේ ඒ අර ස්ථාවරත්වය ස්ථිරසාර බව මතු කරගන්න අවසාන වශයෙන් ප්‍රඥාව සාකච්ඡාව තුළින් තමයි මොකද සාකච්ඡාවක් කියලා කියන එක ඒ සාකච්ඡාව තුළදී විශේෂයෙන්ම ඒ ප්‍රශ්නෝත්තර වශයෙන් යන සාකච්ඡාවකදී ඒ තැනැත්තාට ඒකට හවුල් වෙන තරම් ශක්තියක් නැත්නම් ඉබේටම ඒ තැනැත්තාගේ අර අවබෝධයේ අඩුපාඩුකම් පැහැදිලි වෙනවා. නමුත් ඒවා ගැඹුරින් තේරුම් අරගෙන තියෙනවා නම් ඒවා අත්දැකලා තියෙනවා නම් ඒ තැනැත්තාට පැහැදිලිව අන්න අර ඒකයි කිව්වේ අර මාළුවා උඩට එනවා එන ආකාරයනොත් ඒ නගන රැලි වලිනුත් එන වේගයනොත් තේරුම් ගන්න පුළුවන් මේ ලොකු මාළුවෙක්ද පොඩි මාළුවෙක්ද කියලා. ඉතින් මෙන්න මේ කියනු අපි කල්පනා කරන්න ඕනේ මේ ශාසනය සම්බුද්ධ ශාසනයේ නානාවිද පුදුමාන්දමේ මිත්‍යා දෘෂ්ටි මිස පැතිරෙන යුගයක් කියලා අපට අහන්න ලැබෙනවා. ධර්මයේ පුදුමාන්දමින් විකෘත වෙන යුගයක් කියලා. අන්‍යාගමික බලවේග වගේම අපේම මේ ධර්මයක් නානාවිද විකෘත වෙනට භාජන වෙනවා. එබඳු අවස්ථාවක මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ මතු කර දීපු කාරණානු යම් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පින්නුම් කළ දීලා තියෙනවා මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට උපකාර වෙන කාරණා දෙකක් තියෙනවා කියලා. දේමා භික්කවේ පච්චයා සම්මා දිට්ඨිස උපාදාය සම්මා දිට්ඨිය උපාදාය සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රත්‍ය දෙක? පළවෙනි එක පරතෝ ഘോഷෝ. දෙවෙනි එක යෝනිසෝ මනසිකාරෝ. පරතෝ ഘോഷෝ කියලා කියන්නේ අනුන්ගෙන් ධර්මය අසන්ට අසන්ට ලැබෙන්න ඕන. ධර්මය Tamanටම දැනගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාගෙන් හරි අහන්න ලැබෙනවා. අහන්න හෝ කියවන්න හෝ ලැබෙනවා. අන්න පරතෝ ഘോഷෝ. ඒ ලැබුණු පමණින් එතනින් මහාමාදිට්ඨිය ඇති වෙනව නෙවෙයි. ඒකට තමන් කළ යුත්තේ මොකද්ද? යෝනිසෝ මනසිකාර. Taman නුවණින් මේක මෙනි කරන්න ඕනේ. යෝනිසෝ. ඉතින් යෝනිසෝ කියලා කියන එක ඒක බොහොම ගැඹුරු පදයක් හිතනක්. අපි සාමාන්‍ය කියන්නේ හරියාකාර මෙනෙහි කිරීම. දැන් අර හරියාකාර සහ වැරදි ආකාර කියන එක තේරුම් ගන්න තමයි අර බුදුරජාණන් වහන්සේ හාස්‍ය ජනක විදි උපමා දක්වලා තියෙන්නේ. වැලි මිරිකලා තෙල් ගන්න යන එක, අඟින් නැදලා කිරි දොවන්න යන එක, ඒ වැරදි තැනින් ඒක කරේ. ඒක එන්න ඕන තැනින් නෙවෙයි වැරදි තැනින් ඇල්ලුවේ. අන්න ඒ විදිහට අපි එතකොට යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ අන්න නුවණින් එකට නියම නිසි ආකාර මෙනෙහි කිරීම සාමාන්‍ය නිසි ආකාර මෙනෙහි කිරීම කියලා කියනවා. ඒකට ඒක තුලින් තමයි අපිට ඇතුළේ තියෙන සම්මාදිටිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. කොයිතරම් ධර්ම ආසන්ට ලැබුණත් අපි ඒක ඒ එපමණකින් සාදු කියලා ආහොඳයි කියලා පිළිගත්තොත් එන්නේ සම්මාදිටිය ඇති වුණා නෙවෙයි ඒක අන්ධ භක්තිය අර කියපු අන්ධ භක්තිය මෝඩ ශ්‍රද්ධාව ඇති වෙන හේතුවක් වෙනවා. නුවණින් කල්පනා කරන්න ඕනේ. ඊළඟට ඊටත් වඩා වැදගත් දේ තමයි මේ ධර්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන මේක විවෘත වශයෙන් වෙන එකක් තියා එක් අවස්ථාවක චූල හත්තිපදෝම ආදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශ්‍රද්ධාව ඇත්ත වශයෙන්ම ස්ථාවර වෙන අවස්ථාව. එහෙම නැත්නම් ශ්‍රද්ධාව සම්පූර්ණ වීමට නම් මේ ප්‍රතිමත් මාර්ගයේ ගමන් කළ යුතුයි. දැන් ඇතුන් සොයාගෙන වටිනා ඇතෙක් ඉන්නවා කියලා ආරංචියක් ලැබුණු ඇද්ගොව්වෙක් ඇතුන් සොයන්නේ ඇතුන් අල්ලන්නේ කැලේකට ඇතුළු වුණාම ඇතෙක් කිහිච්ච අඩිපාරවල් ඒව දකින්න ලැබෙනවා. නමුත් එපමණකින් එයා තීරණය කරන්නේ නැහැ. ඒ තැනත්තා තීරණය කරන්නේ මේ ඇත්ත වශයෙන්ම මා සොයන ඇතෙක් කියලා. නමුත් Taman සොයන සෙවිල්ල අතහරින්නෙත් නෑ. ඉස්සරහට යන්න යන්න ඕන තව තව ඒකට සාධක ලැබෙනවා. ඒ සාධක ලැබෙන්න ලැබෙන්න අර ශ්‍රද්ධාව තහවුරු වෙන අවසානයේ Taman මේ ප්‍රත්‍යක්ෂ කළ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ ඒ නිර්වාණ ධර්ම සාක්ෂාත් කළ අවස්ථාවේ ඔන්න හොඳටම ස්ථිර වෙනවා යතනත්තාට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යයි. අන්න ඒ විදිහේ මහ පුදුම විදිහේ ධර්මයක් මේක. ඒක ඒ ශ්‍රද්ධාව උපකාර වෙන්නේ ඇත්ත වශයෙන්ම ආරම්භක වශයෙන්. අර වීරියට අවශ්‍ය නිසා. දැන් අපි නිතර මතක් කරන එකක් තමයි දේශනා අවසානයේදීම බෞද්ධ පින්නතුන් මේ ආර්ය අෂ්ටාංගික සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට දක්වන කාරණා පහක් මතු කර ගන්නවා කියලා විශේෂයෙන්ම ආර්ය තත්ත්වය ලැබීමේ සෝවාන් ආදී තත්ත්ව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ශ්‍රද්ධාව ඕනෙ වෙන්නේ වීරිය සඳහා කොට හරියාකාර ආකාරවති සද්ධා කියලා කියන හරියාකාර සද්ධාව ඇති කරගත්තොත් තමයි ඒ අනුව වීරියත් ඵලදායි යන්දමින් යොදන්න පුළුවන් වෙන්නේ ඊළාට ඒ වීරිය අනුව සතිය සමාධිය ප්‍රඥාව ඔන්න කියන කාරණා මතු කර ගන්න ඕනේ ඉතින් මේ ධර්ම මාර්ගයේ යාමට අපි හිතා ගන්න ඕන මෙන්න මේ බුදුරජාන් වහන්සේ දක්වලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අර බුදුරජාන් වහන්සේම පෙන්වු කරන මිත්‍යා විදියට අටක් තියෙනවා. අපිට හුරු පුරුදු සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී ඒ අංග අට. නමුත් අන්‍යාගම් වලත් තියෙනවා ඒ විදියෙම යම්කිසි පිළිවෙත් සමූහයක්. ඒවා බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා ආයම් ඒගොල්ලොත් කියනවා අපටත් තියෙනවා සමාධියක් කියලා. අපටත් තියෙනවා විමුක්තියක් ඥානයක් කියලා. ඒගොල්ලොත් නිකන් ඉන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ හේතු සාධක සහිතව පෙන්වනවා මේක අවසාන වෙන්නේ මුලාවකින්. අර කියන මිච්ඡා ඥානය එහෙම් පිටිම ඥානයක් නෙවෙයි අඥානයක්. මිච්ඡා විමුක්තිය විමුක්තියක් නෙවෙයි ඒක බොරු විමුක්තියක්. එතකොට අර අංග 8ක් තිබුණු පමණින් අඥාගමිකයන්ගේ ඒ ප්‍රයත්නය නිවන් කරා යන්නේ නැහැ. නියම නිවන සංසාර විමුක්තිය හදාකර දෙන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දක්වලා තියෙනවා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මානමින් දක්වලා තියෙන එකයි සම්‍යක්. හරි පැත්තට නැඹුරු. ඒක හරියාකාර කළොත් අවසාන වෙන්නේ අන්න අර මෙතන සඳහන් වූ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියන ඒ ලෝකෝත්තර මාර්ග ඥාන ඒක අනුව ඇති කරගන්න විමුක්තිය නිර්වාණ විමුක්තිය ඒක කරා යන මාර්ගය. ඉතින් මේ පින්නතුන කල්පනා කරන්න ඕනේ දැන් අපි අර මෙතන සඳහන් කළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා නම් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා මේවා ගුරුවරයෙක් නිසා මේ ධර්මයේ කොටින්ම අර මේක ස්වාක්ඛාත සම්දිට්ඨික ආදී වශයෙන් දක්වලා තියෙනවා ඕපනයික ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික ওই විදිහට ඒ ධර්මයේ ಗುಣ දක්වලා තියෙනවනේ මේ ධර්මයේ ස්වාක්ඛාත නිසාම එහි ප්‍රතිඵල සම්දිට්ඨිකයි මෙලොවම අස්පනා අපිට දකින්න පුළුවන් ඒ කරන ප්‍රමාණයට අනුව ස්වාක්ඛාත ධර්මය ඒකට බහැලා ප්‍රතිපත්තිය පුරන දා ඉඳලම යම් යම් ප්‍රමාණයට ඒ තැනත්තට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක හරි බව. ඒකට බහින්න ඕන. නිකන් අර වචනෙන් තර්කයෙන් කරන එකක් නෙවෙයි ඒක. ඒකට දැන් සීලේ ආනිසංස සීලය රකින්න කෙනාට තේරෙනවා. සමාධිය වඩන කෙනාට ඒකේ ආනිසංස තේරෙනවා. ඒ විදිහට අපි හිතා ගන්න ඕන. ඉතින් ඒ ස්වාක්ඛාත නිසාම ඒක සම්දික්තිකයි. මෙලොවම අස්පනා අපිට දකින්න පුළුවන්. මෙලොව සම්දික්තික. ඒක නිසාම අකාලිකයි. කල් නොයාම මේ ප්‍රතිඵල ලකින්න පුළුවන්. ඒහි පස්සික ඒ ධර්මයෙන් තියෙන ශක්තියක් පුදුම ශක්තියක් ධර්මයේ ඇවිල්ලා බලන්න කියලා කියනවා වගේ ධර්මයේ තියෙන එක්තරා අභියෝගයක් දෙනවා මේක ක්‍රියාවට නගලා පෙන්වන්න නගන්නේ කියලා ඒක අනුවයි මේ ධර්මයේ තියෙන ඒ ස්වභාවය අනුවයි කෙනෙක් මේ ධර්මයට නඹුරු වෙලා අය ප්‍රතිපත්තියට නගන්නේ ඒව බලව කියන ආයාචනය අනුව බය නැතුව ඒක කියන්න පුළුවන් තරම් ධර්මයේ කිනකට ගැළපෙන පුදුම විදියේ හේතු සාධක අනුව යන පිළිගත හැකි ස්වභාවයක් තියෙනවා ඊළාට ඕපනායක කියලා කියන්නේ අන්න ඒක ඊටත් වඩා විශේෂ දෙයක්. මේ එකකින් එකකට අනිත් එකට ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කරන්නේ සම්මා දිට්ඨිස භික්කවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති. සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති. සම්මා වායාමස්ස සම්මා සති පහෝති. සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති. ඔය විදිහට දිගටම යනවා. ඉතින් අර අංගාට පිළිබඳව ප්‍රකාශ වෙන විශේෂයෙන්ම සම්මා දිට්ඨිය ඇති කරගත්තු පුද්ගලයාට નિરાයාසයෙන්ම වගේ මේ ධර්මතාව අනුව සම්්‍යක් සංකල්පය පහළ වෙනවා. ටිකක් හිතලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨියට අදාළව මේ මේ දේ හොඳයි මේ මේ දේ නරකයි කියලා කිව්වට පස්සේ ඒක අනුව හික්මන පුද්ගලයාගේ හිතවිලි પરම්පරාවත් ඒ අනුවම යනවා. සම්මා දිට්ඨිය අනුව දැන් මේ පින්නතුන් දන්නවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන ඒ ඒ පැත්ත. ඒක සම්මා දිට්ඨියේ එක අංශයක්. සංසාරික වශයෙන් බලනකොට අනිත් පැත්ත තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ ගැඹුරු සම්මාදිට්ඨිය. කොයි හෝ වේවා ඒක අනුව ඒ දෘෂ්ටිය හිතට වැටුණාට පස්සේ ඒ තැනත්තාගේ සිටිවිලි પરම්පරාවත් ඒ අනුව යන සම්මා සංකල්ප ඒකේ විදිහටම ඇති වෙනවා. ඒ සම්මා සංකල්පය අනුව ඊනාට සම්මා යචනය වචනයත් ඒ අනුව පිට වෙනවා. ඔය විදිහට ක්‍රමානුකූලව එකිනෙකට හේතුප්‍රත්‍ය සම්බන්ධය ඇතිව ගැළපිලා යන ප්‍රතිපදාවක් මේක තුල තියෙන්නේ. ඉතින් Taman උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ විදිහේ බුදුරජාන් වහන්සේ නැtei කියලා හිතන්න රටයි. ඒකයි බුදුරජාන් වහන්සේ අවසාන අවස්ථාවේ ප්‍රකාශ කළේ ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනකොට කොහොමද දැන් අපේ ආගියතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණාට පස්සේ අපිට මේ ශාසනය අශාස්ත්‍රිකයි. ශාස්ත්‍රවරයෙක් නැති ශාසනයක්. එහෙම හිතන්න එපා. ආනන්ද මා විසින් යම් ධර්මයක් දේශනා කරලා තියෙනවා නම් විනයක් පනවලා තියෙනවා නම් ඒකයි නුඹලට මානතිකල්හි ශාස්ත්‍ර වෙන එකේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙන එක අනුවක් හිතන්න ඕනේ. අපිට මේ ධර්මයක් ඉන්නේ ඇති තාක් අපිට මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනා සමානයි. ඉතින් ඔය කොයි විදිහේ කතාන්තර තිබුණත් අපි ඒකට මේ ධර්මය අපිට මේ ලැබිච්ච ධර්මය මේ ආශ්‍රයෙන් මෙච්චරවත් ධර්මයක් නැතුවයි අතීතයේ බුද්ධ කාලයේ ඇතැම් අය මාර්ගඵල අවබෝධය පවා කළේ. අපිට දැන් අපේ ඉදිරියේ තියෙනවා සෑහෙන්න ඒ ඒ පුද්ගලයන්ට දේශනා කළ ධර්මය ඒ ආචරිතානුකූලව විශාල ධර්ම ප්‍රාණයක් මේක අපි ප්‍රතිපත්තියට නැගීමට මෙච්චර ගොඩක් අවශ්‍ය නැහැ අත්‍ය වශයෙන්. අරියාකාර තමන්ගේ හිතට වැටෙන මේ මූලික ටික තේරුම් ගත්තා නම් එතන ඉඳලා අන්න අර කියාපු මේ වැඩේ එදෙන්න ඕන. ඒ දෙන්නේ තමයි එකෙක් පියවර පාසා අර ඇතාසෝ යන කිය පුද්ගලයා වගේ මේ ධර්මයේ අර කිව්ව සාකාසන්දි ටිකේ ඉපතු ඕපනායක ඊළාට පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤුහි කිව්වේ ඒකයි. තම තමන් විසින් මේක තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ සත්‍යතාව. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කළ ධර්මයේ ප්‍රතිපත්තියට නැගීමට කරන ආරාධනාවක් හැටියට සැලකලා මේ පින්නතුණු තම තමන් මේ විදිහේ වටිනා දවසක අපි මේ ප්‍රකාශ කරන්නේ මොකද මේ කාලේ ධර්මයේ පිළිබඳව නොයෙකුත් තර්ක, තර්ක විතර්ක වලට සීමා වුණු බුද්ධිවාදී ආකල්පයක් තියෙනවා. ගොඩේ ඉඳලා නැව් පෙරලන්න වගේ මේ ධර්මයේ ඇති යඳුරු කාරණා පිළිබඳව තර්කයෙන් පමණක් තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් පින්වත්නි මේ ධර්මයේ අර බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට ශීලය මත ශීලය පදනම් කරගෙන යම් සමාධියක් ගොඩනගාගත යුතුයි. ඒ සමාධිය උපකාර කරගෙනයි විදර්ශනා භාවනාව වැඩි යුත් ඒවා ප්‍රමාණිකුල වෙන්නේ. ඒ විදර්ශනා භාවනාව තුළින් ඒ කියන්නේ අර චතුරාර්ය සත්‍ය එක පැත්තකින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අනිත් පැත්තෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවයි මේ මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ. ඒක කරා යාමට තම තමන් මේකට උනන්දුව දක්විය යුතුයි. ඒ හැම එකටම අවශ්‍ය. කාරණා බුදුරජාන් වහන්සේ දක්වලා තිබෙනවා. මම ඉතින් මගේ මේ ජීවිත කාලය තුල දේශනා කළ ධර්මය අභිඥායෙන් දැනවා දාලා දේශනා කළ ධර්මයේ කුමක්ද කියන එක මහා පරිනිර්වාණ සූත්‍ර අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හතුරුවා දැක්වේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම කියලා කියන්නේ පින්වතුනි ධර්ම කොටස් හතක් තියෙනවා. මේ පින්තුන් අහලා ඇති ඇතන් මේවා සතර සතිපට්ඨාන සතර සම්මාප්පදාන සතර ඉද්ධිපාදේ පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බොද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන කාරණා ඒ ගොඩවල් හත එකතු කරලා ගත්තාම ධර්ම 37ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවේදී මා විසින් මෙච්චර කාලයක් දේශනා කළ ධර්මය කියලා ඉදිරිපත් කළේ ඔන්න ඒ ප්‍රායෝගික වශයෙන් කෙනෙකු විසින් තේරුම් ගත යුතු ඔය කියාපු ධර්ම කොටස්. අර බුද්ධියට ගෝචර ඒවාම නෙවෙයි මේවා. මේ ප්‍රතිපත්තිය නැගීම තුලින් කෙනෙකුට හඳුනාගත හැකි දේවල් තමයි. සතර සතිපට්ඨාන කියන පොතින් ඉගත යුතු දෙයක් නෙවෙයි. සතර සම්මාප්පදාහනේ පොතට සීමා කළ යුතු දෙයක් නෙවෙයි. ඒවා තමයි මේ පුද්ගලයා විසින් පියාවට නැගලා තේරුම් ගත යුතු දේවල්. ඒකට අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර වදාලා මේ ධර්මය කියලා කිව්වේ ප්‍රායෝගික මට්ටමින් බලනකොට මොනේ කිය අප සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් පොතේ දැනුම කෙසේ වෙතත් වැඩේ දෙනවා නම් මොනේ 37 අඳුර ගන්න පුළුවන්. සමහර විට යෝගාවචරයෙකුට අමුතුවෙන් පොත නොකියුවත් ඒ කමඨහනේ යෙදෙනකොට අන්න තේරුම් ගන්න මේක නෙවෙන්නම් මේක කියලා. අන්න ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේ විදිහේ දේවල් අපි මතු කර ගන්න තියෙන මේ විදිහට. ඒකට අපි බලාපොරොත්තු වෙනවා නම් මේ බුද්ධ සාධනය පරිහානියට යන්න කලින් මේ එන්න එන්නම අපි කාට කාටද දැන් අපිට පේනවා හැමෝම ඇවිල්ලා කියන්නේ මේ සංසාරේ භයානකත්වයේ වර්තමාන ජීවිතය ගැන හිතලා පමණක් ඒවයි තියෙන ආපදා විපත්ති ගැන හිතලා ඇතැම් අය භයානකන්දමින් මේ සංසාරයේ සත්‍ය ඇතැම් කෙනෙක් කියනවා දුක වැටුණායි කියලා වැටුණා කෙසේ වෙතත් ටිකක් හරි වැටහිලා ඒ විදිහට නෙක්ඛම්මය සොයාගෙන පවා එනවා ඇතැම් කෙනෙක්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරින් දක්වලා තියෙනවා. මේ අති දීර්ඝ සංසාරයේ අපි මේ අනන්ත කාලය මීටත් වඩා භයානකන්දමින් මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්කට පාත්‍ර වෙමින් ගිහිල්ලා තියෙනවා. ඒවා බුද්ධ වචනේ විශ්වාස කරන අයින්ට බඳු මේ සූත්‍ර දේශනාවක් අහලා පවා විශාල සංවේගයක් ඇති වෙනවා. දැන් ඔය හදිසිය කුපුරන බෝම්බයකින් හදිසිය වෙන විපතකින් ටික දවසක් විතරක් තියෙන සංවේගයක් ඇති කරගෙනයි බොහොම පින්නතුන් මේ නිවන සොයන්නේ. අනිත් ගැඹුරින් කල්පනා කරන පින්නතුන්ට බුද්ධ වචනේ සත්‍ය හැටියට සලකන පින්නතුන්ට ඒක 아무තු දෙයක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරන්න ඕනේ ඒක ඒක අපේ ආරම්භය පමණයි. ඒ සංවේගය එතන ඉඳලා තියෙන අපිට හරියාකාරන්න කියපු විදියට නියම තැනක නියම විදියට වීරය දන්න ඕන අඟින් කිරිය උදවීමට උත්සාහ කරන්නේ නැතිව නියම ශාසනික බුද්ධ ශාසනික ඒ විදියට වීරය දරනව නම් අර බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට තමන්ට මේ ධර්මයේ ඇති ස්වාකාත සංදිත්තික අකාලිකේ හිපස්සී කෝපනායික පච්චත්තං විදිතබ්බ ගුණ මේ ජීවිතයේදීම අත්දකලා අර තමන් මේ මෙච්චර කාලයක් අති දීර්ඝ කාලයක් බුද්ධ වචනේ සත්‍ය නම් මිනිසුන් පමණක් නෙවෙයි තිරිසන් හැටියට, പ്രേතයින්, යක්ෂයින් හැටියට, දෙවිලා දෙවියන් බ්‍රහ්මීන් හැටියට මේ සංසාරේ දීර්ඝ කාලයක් ගමන් කරමින් නිෂ්ඵල වූ ප්‍රයත්නයක් යෙදුව අපේ තෘෂ්ණාව සංසිඳවා ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ තෘෂ්ණාව මේ විදිහට සංසිඳවා ගන්න බෑ. තණ්හාවට හේතු වුණු අවිද්‍යාව තුරන් කිරීම තුලින් ඒ මිනිගෝස්සේ දිවීම අපි නතර කර ගන්න ඕන. අන්න එහෙම අදිස්ථාන කරගෙන මේ අපි දෙදු ප්‍රතිපත්ති ශක්තිය තුලින් මේ ධර්ම දේශනාව පිටකාර කරගෙන තමන්ගේ දිවේ යෙදෙන සම්්‍යක් ඥායාමයේ සාර්ථකවගෙන කල්යාණ මිත්‍ර පිහිට උපකාර ගැනීම බණ භාවනා සාර්ථකගෙන ඉක්මනින්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලට පියදී මමා මහණියන් සාක්ෂාත් කරගෙන මේ ධර්ම දේශනාව කුසලයක් ඒකාන්තයෙන් ප්‍රනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අද දවසේ මේ ප්‍රතිපත්ති කිරීමෙන්, සීලය රැකීමෙන්, ඒ බණ භාවනා කිරීමෙන් එහෙනම් එකකින් රැස් කරගත් කුසල සම්භාරය තුලින් අපි මේ සංසාර දුක කෙලවර කරගන්න උත්සාහ කරමු. ඒ එසේම මේ යම් තාක් අවිද්‍යාව අපිට ආදක්වන මෙවැනි ධර්ම දේශනා, මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වීම තුලින් නිවන් බලාපොරොත්තු සිටිනවා නම් එහෙම කෙනෙක්වත් මේ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ මම මහණෙනි සනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එක්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිत्वा විචන්තු සම්පදං ආකාශත්තා දුම්මත්තා දීවානාගා මහිත්‍තිකා ඉන්නතං कृत्वा चिरङ्गभाषितात्मा आपातथा धूमस्था देवानागामयिन्द्रा नन्तानमोदित्वा चिरङ्गभाषिदेवेन आहारथा महिमथा देवानागामयिन्द्रा नन्तानमोदित्वा दुःखपतादिनिदुःखादरपतादिनिम्बरा शोकपतादिनिशोकाहं पिता देवानो จุตาปัจจายิจุตาปัจจายิมายาโลกปัจจายิจุตาอันติกาเปติมานโนจุตาปัจจายิจุตาปัจจายิมายาโลกปัจจายิจุตาอันติกาเปติมานโนตาวตาจัมมิสังฆังสังฆังอิรุวังโมนังตุสัพพะสัมปะชิติยา සබ්බේ දේවා අනුමෝදිත්වා දුක්ඛාන්තෝ සම්පදං ඉන්නා පුඤ්ඤතං මේ මානි බාල සමාධින සතං අමාදෝ සූර්යාවන්තාන් පත්‍යා ඉන්නා පුඤ්ඤතං මේ මානි බාල සමාධින සතං සමාදෝ සූර්යාවන්තාන් පත්‍යා ඉන්නා පුඤ්ඤතං මේ මානි බාල සමාධින සතං සමාදෝ සූර්යාවන්තාන් පත්‍යා प्रतीतयो याज्ञान्तो सात्वरोगो विनाशति माते भास्वन्तरायो पृथिवीरायुषो भावसात्मनान्तरं राक्षान्तिकादेवता सदाशिवान्तरं राक्षान्तिकादेवता धर्मान् भावेन सदा शिवमन्दिते भारतान्तरं रक्षान्तिकादेवता संघान् भावेन ආචාරුද්ධිරමන්තිකේ අභිවාදන සීලිත නිච්ඡං වද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වත්තන්ති ආයුන්නෝ සම්බලං ආයාරෝග්‍ය සම්පatti සම්්‍ය සම්පatti නිදුකේ අතෝ නිපාණ සම්පatti නාතේ සම්පති Thank you. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි